Thank you. දේශකයන්න් වහන්සේ ශ්‍රී කල්යාණී සමාජී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ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 මොකද මේ මුල් ගායේ විස්තර කරපු ගාථාවල ඒකේ සම්බන්ධතාවය මුල් ගාථාවෙන් පෙන්වුම් පෙන්වුවේ ජීවිතයක් සුද්ධ කර ගැනීම නැත්තම් ජීවිතයට දුගන්නා වූ ධර්ම වලින් ජීවිතය බේරා ගැනීම සඳහා තමා විසින් සිතත් එක්ක සම්බන්ධ කළ යුතු ධර්ම මොනවද කියන එක පළවෙනි ගාථාවේ සබ්දා බීජං කියන ඒ ගාථාවෙන් තේරෙනවා. එතකොට ඒකේ හිරිය සද්ධාව ප්‍රඥාව ඒ වගේම මානසිකාරය ආදී මේ විරිය ආදී මේ ධර්ම ඒකේ සම්පූර්ණයෙන් පැහැදිලි කරනවා. ඒවා තත්ත්වකින් දෙල්ලලා උන්වහන්සේ මේ ඒ කුඹුරු වැඩ කරන ක්‍රමයටම ඒක හොඳටම සම්බන්ධ කරලා පෙන්නනවා. ඒතකොට ඊළඟට පෙන්නනවා දෙවෙනි එකේදී කාය ගුත්තෝ වචී ගුත්තෝ කියලා පෙන්වේ ඒ ගාථාවේදී ආහාරයේ උදරියතෝ කියලා ඒ පෙන්වේ අර ධර්ම එක්කාසු කරපුවාම ඒ ධර්ම ගොනු වෙනකොට ජීවිතයට සිද්ධ වෙන දෙය ඒ දෙවිනි ගාතය වෙන්නේ. මේක ක්‍රියාවයි ඒක ඵලයයි කියලා උන්වහන්සේ ගාථා දෙකකින් ඒ විශාල වැඩ සසර දුකින් බේරිලා සදාකාලික සංසිල්ලටපත් වෙන මහා විශාල ක්‍රියාවක් ඔන්න ඔය ආකාරයෙන් බුදුහාමුදුරුවෝ ඒ ඥානවන්ත පුජ්‍යලයා ඉදිරියේ ගොනු කළා. එතකොට කාය සුචරිත වචී සුචරිත කියන එක සකස් වෙන්න අර මුලින් කිව් වට්ටෝරුව වැඩ කරන්න ඕන ජීවිතයක් ඇතුලේ. එතකොට මේ කාය සුචරිත වචී සුචරිත කියන මේ වට්ටෝරුව වැඩ කරනකොට ජීවිතේ පෙරලෙන හැටි පෙරලෙන හැටි බුදුහාමුදුරුව පෙන්වනවා. නරක පැත්තෙන් හොඳ පැත්තට පෙරලීම සඳහා අභ්‍යන්තරික ක්‍රියා ස්වરૂපයක් අපිට නොපෙනේ. ක්‍රියා ස්වરૂපය සංවිධානය වෙලා වැඩ කරන හැටි උන්වහන්සේ පෙන්වනවා. ආහාරය උදර යතෝ කියන එකෙන් පෙන්වන්නේ ඕකයි. අර ක්‍රියාවලින් වචන වලින් සමාහල තත්ත්වයක් පාවිච්චි කරනකොට ඇතුලේ ජීවිත පරිවර්තනයේ ජීවිත විප්ලවය වෙන හැටි ඒ පරිවර්තනයේ වෙන හැටි බුදුහාමුදුරු පෙන්නනවා ඕකාර පැසුණු ආහාරයත් එක්ක නොපැසුණු ආහාරයත් එක්ක ආමාශයේ තියෙන මේ කෑම වර්ගත් එක්ක සම්බන්ධතාවයක් මේකේ බලපාන එතකොට පැවැත්ම ගෙනේම දුකින් හෝ සැපෙන් ඔය දෙකයි පැවැත්ම ඇති දුක හෝ සැප. එතකොට අපි නිරතුරුව දුකෙන් ජීවත් වෙන්නේ අපි ඒ අර ආහාරයේ උදරයේ යතෝ කියන ඒ වාක්‍යයටයි තේරුම අස්සෙන් අර ආහාරයේ දැන් පැවැත්ම ගෙනේම දුක් බවට අපේපත් කරලා තියෙන්නේ අර කාය ගුත්ත වචී ගුත්ත නැති නිසා. එතකොට කාය ක්‍රියාවෙන් සුචරිතයේ සංධාන වෙන්න ඕන වචනවල සුචරිතයේ සංවිධාන වෙන්න ඕන ඒකට මූලික වෙන්නේ හිතයි. ඒතකොට දැන් අපිට ඔප් වෙනවා පේනවා. ඒ අපේ අතිවාසිකම් අපි අයිතිවාසිකම දැනට අපි උසුල අයිතිවාසිකම අපි විසින් හදාගත්තේ. ඒකට මුල් වෙනවා නොදන්න. පළවෙනියෙන් මුල් වෙනවා මෝහය. ඊළඟට මුල් වෙනවා ඊගර මුල් වෙනවා අවිද්‍යාව. එතකොට මෝහය අවිද්‍යාව. කියන මේ දෙක අපේ ජීවිතවල තදින් බලපාන බව ඒ අවස්ථාවල් වලදී අපි විඳින දුක් වලින් අපට ඔප්පු කරලා පෙන්නනවා. ඒ ඔප්පු වීම ඒ අත්ය අපෙන් වෙනස් කරගන්න කලින්තදී බුදුහාමුදුරු ඊළඟට වෙනවා සත්‍යං කරෝමි නිද්දාන ඒ සත්‍යං කරෝමි නිද්දානං කියන එකෙන් පෙන්නවා අර කිව් කාය වචී කියන සුචරිත ස්වરૂපයන් කාය සුචරිත වචී සුචරිත කියන ඒ සුචරිත ස්වરૂපයන් ජීවිතයට බලපාන්න එසේ නැත්නම් ඒවා ක්‍රියා කරන්න ඒ ආකාරයෙන් ජීවිතය හැඩගැහෙන්න ක්‍රියා කිරීම සඳහා හැඩගැහෙන්න වමනා කරන මූල ධර්මයේ බොහොම පහසුවෙන් පෙන්නේ මොකද්ද සත්‍ය ඇත්ත සත්‍යං කරෝමි නිද්දානං කිව්වේ. ඇත්ත පාවිච්චි කරන්නේ. ඒත් අපි අපිට දැනට මේ මේ කරුත් එක්ක අපේ සිතිවිලි සම්බන්ධ කරනකොට පේනවා මුළු ජීවිතේ මුළු සංසාරය පාවිච්චි කරලා තියෙන අපි බොරු බව. ඒක මෙතෙන් පෙන්වන්නේ සත්‍ය සිතට ගත්ත හැටියේ අර දුක්දන ධර්ම සම්පූර්ණයෙන්ම අයින් වෙන බවයි. ඒකට අපිට ඇත්ත මොකද්ද කියලා තේරුන්නේ නැති නිසා අපි බොරුවක් එක්ක ජීවත් වෙනවා ඇත්ත නොපෙනෙච්ච නිසා. ඒකත් ඇත්තත් එක්ක ජීවත් වීමට මහා උඟක් කරුණු අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අපේ අපි බණ පොත නොකියුවත් බුදුහාමුදුරන්ගේ දේශනාව ගැන වැඩි අපට වැටහීමක් අපි නොගත්තත් ඇත්ත ලෝකයේ දිහා බලනකොට පේනවා. ඒක ටිකක් ලෝකේ අපි ඥානාන්විතව ආශ්‍රය කරනකොට ඔය මේ මේ කියන ඇත්ත අපට ලෝකෙන් දඟ ගන්න හම්බෙනවා. ඒ ඇත්තත් ASCII පෙන්වන්නේ සම්පූර්ණ සම්පින්ඩ ඇත්ත වශයෙන්. ඒ ඔක්කොම ඇත්ත එක්කාසු කරලා බලනකොට අර අපි කලින් එදා තියාපු ඇත්ත ඉස්සරහට එන්නේ මොකද්ද? කිසිම දෙයක සම්බන්ධයෙන් සැනසෙල්ලක් ලබන්න බෑ. අසම්බන්ධයෙන් සැනසෙල්ල ලැබෙන තත්ත්වයට ජීවිත වට්ටෝරුව සංවිධානය වෙනකොටම අර කියන ශනසිනුවත්. ඒතකොට මේ ඔක්කොම අර ගොනු කොල්ල ගත්තාමයි ඒක එන්නේ. ඒක ගොනු කිරීමට අප අපි විශ්ින් හිතිය යුතු අප විශ්ින් පාවිච්චි කරපු කළ යුතු ධර්ම තුනක් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා පෙන්නේ. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම නිසා සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම කිසිම පළකට ප්‍රයෝජනයකට උදව්වකට සහාය වෙන එකක් නෙමෙයි මේ සම්බන්ධතාවය කියන්නේ. සිතෙන් යමක් පිළිබඳව බලාපොරොත්තුෙන් සිටීම. ඒතර බලාපොරොත්තු සිටීම නොව ඊට සුදුසු තත්ත්වයට සිට ගැනීම ඵලදායි පරාජය නොවන ඒකාන්තයෙන්ම අදහස් සාර්ථක වෙන සිද්ධියක් හැටියට බුදුහාමුදුරුව සත්‍යං කරොම් නිදානම් කියලා පෙන්වනවා. ඒතකොට ඒ தත්ත්වයක් එක්ක සෝරත්තම් මේ කමෝචනං කියලා අම්දීමුදි කියනවා. ඒ ගිය පාර දේශනාවේ සම්පින්දලි. එතකොට මගේ නිදීම ඔය සූර්යභාව සූර්යභාවය නිසා සූර්යය කියලා කිව්වේ අර ඇත්ත පාවිච්චි කිරීම සඳහා තමන් වහන්සේ ළඟ තියෙන නැත්නම් ඒ කරන පුජ්‍යල තුල තියෙන හුරුව ඔය සෝරජ්‍ය සූර්යභාවය කියලා ඔක්කොම කතා කරන්නේ හුරුවට ඒක හුරුවේ කිව්වහම උත්සාහයට ඉඳ නොත නොතර නිරුසයෙන් කෙරෙන මට්ටමට ආවහම ඒක තමයි සාර්ථක හුරුව. ඒක උත්සාහයෙන් කරනකොට පහසෙන් කෙරෙන්නේ හුරුවේ එක්තරා ප්‍රමාණයක උදව්වක්. ඒකට හුරුයි කියලා සම්පූර්ණක ගන්නේ උත්සාහය පසකින් දිවියේදී නිරුත්සාහේ નિરાයාසයෙන් කරන වැඩ. කෙනා. ඒකට බුදුහාමුදුරුවෝ මේ පෙන්වන්නේ ඔය කියන සත්‍ය ඇත්ත අවිච්ච කිරීම උත්සාහයෙන් කළ කරලා කරලා පුරුදු වීම නායන ඵලය නිස්සයෙන් අර්ග කරන දෙනට වැඩෙන්නේ. ඒ කරන දෙනට ඒ தත්ත්වය ආපු හැටි නිරන්තර විමුක්තියක් නිරන්තර සැප ඒ ජීවිතය තුළ පවතිනවා. ඒකවල බුදුහාමුදුරු පෙන්වන්නේ මේක කොහොමද හුරු විය යුත්තේ? මේ හුරු විය යුත්තේ ඒ නියම ගානට ආපු හැටි කාරණේ බලාපොරොත්තු කාරණේ ඉෂ්ටන මොකද්ද? අනාමේ සතරට වැටිච්ච දායින්දලා තිබිච්ච බලාපොරොත්තු. මිත්‍ර කාල සීමාවක් බලාපොරොත්තු සාර්ථක නොවි ගමනකේදීලා තියෙනවා අදවනතු. එතකොට ඒ කාරණේ සාර්ථක කරන්න සාර්ථක කරන්න උවමනාවෙන් උවමනා කරන යෝගය අන්න බුදුහාමුදුරු පෙන්නනවා ඔතෙන්ද එනකම් කොච්චර සංසාරේ ගමන් කළත් කොච්චරම් වැඩ කළත් බලාපොරොත්තු අසාර්ථකයි වෙන වෙන අයිතිවාසිකම් ලැබේ ඒ සියල්ල දුක් ඔන්න ඕකයි ගිය සැරේ අපි කිව්ව දේශනා ඊළඟට ඒකට සම්බන්ධ කරලයි ඊළඟ බුදුහාමුදුරු දේශනා කරන්නේ ඒ කියන්නේ මොකද්ද ජීවිතයට අරතු කලින් කිව්වා අපි ආහාරයේ උදරියතෝ කියලා මේ ඒ පෙරලියක් සිද්ධ වෙන හැටි නමුත් මේ පෙරලිය සිද්ධ වෙන්නේ සතරට ඇතුළු සත්‍යයේ පැවැත්මට උපකාර වන ධර්මයක් නසාගෙනයි මකාගෙනයි ඒවා මේ සුද්ධ කරගෙනයි මේ ධර්ම වැඩ කරන්නේ. ඒ ඒ ක්‍රියාව ඒ සිද්ධිය සිද්ධ වෙනකොට එයාගේ සත ගමන නවතින බව මේ ධර්ම විග්‍රහය තේරුම් ගත්ත හැටි ඔහුට ඔප්පු වෙනවා. ඒක මෙතනින් එහාට යට යන්න බෑ. ඒ ගමන නවතින්න නවතින්න හේතුව ඒ ගමනට සහය දෙන එව්වයි මේ මෙතනින් විනාශ කරන්නේ. මොකක්ද ඒ බුදුහාමුදුරු පෙන්නනවා? දිව්‍යයන් මේ දුර දෝරයන්. අපර බුදුහාමුදුරු වදාරනවා අර සර්ධාවින්දලා ආපු ශක්තියක්. මේ ඒ ශක්තිය ජීවිතය ඇතුලේ රඳවා තැබීමට රඳවනවා කිව්වේ ජීවිතයත් එක්ක මිශ්‍රණයෙන් පහන වේ තිබීමට මට උදව් දෙන්නේ නැත්නම් ඒ කරන පුජ්‍යලයට උදව් දෙන්නේ විරිය කියලා බුදුහාමුදුරුවෝ කිව්වා විරි මේ විරිය කියලා මෙතන පෙන්නේ මෙතන නෙමෙයි කොතන වුණත් විරිය කියන වචනේ එනවා නම් ඒක එක තැනට එක එක විදිහ අර්ථ දෙන්නේ නැහැ වචනවල. ඒ ඒ වචනේ හැම තැනටම එකක්. ඒතර මේ විරියෙන් පෙන්වන්නේ මොකද්ද? අර කාරණා ඔක්කොම අර වට්ටෝරු එකාසු කොල්ලා කරනද පුරුද්දෙන් අමතු ශක්තියක් ජීවිතය තුළ අලුතෙන් නිෂ්පාදනය කරව බව අලුත් ශක්තිය අලුතෙන් නිෂ්පාදනය. එතකොට මේකේ ශක්තියක් තිබුණා. ඒ ශක්තිය තමයි මෙච්චර දුර අපිව තල්ලු කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඒකට අපි විරිය ගන්නේ නැහැ. විරිය කියන්නේ කුසල චෛත්‍යයක් හැටියෙන් තමයි අපි ධර්ම වෙන් කරලා තියෙන්නේ. කුසල චෛත්‍ය. ඇයි හැම එකටම අපි විරියක් දරනවා. ශක්තියක් ඉස්සරහට දාගෙන මේ වැඩ කරනවා ඒ ඒ අපි මෙතෙක් දුර සතරේ අපව එක්කගෙන ආපු ශක්තිය ඇයි විරියක් කරනවා කියන්නේ ඒක සකස් වෙච්ච එකක් නෙවෙයි තිබිච්ච එක තිබිච්ච එකක් ඒක අමුතු විරියක් නෙවෙයි අමුතෙන් හදිච්ච එකක් මේ අමුතෙන් හදාපු තමන් විසින් නිෂ්පාදනය කරලා හොඳ අතට පිළිගත්ත එකට කියන මේ කියන නමයි මේ විරිය කියන්නේ. ඒකට අර දුක් විඳින ශක්තිය අනිකාම වැඩ කරන්න අපේ ළඟ බලය තිබුණා. ඒතකොට මේ අපි කරන්නේ මොකද්ද? ඒ බලය එක සටන් කිරීම. ඒ සටන් කිරීම කියන වචන පාවිච්චි කරාම කරපුවාම බාහිර සටනක් මේකේ මුකුත් නැහැ. සිතවිලි වර්ග දෙකක් වැඩ කරනවා. එකකින් ඒ සිතවිලි වර්ග දෙකෙන් වැඩ අපි දැන්ට පාවිච්චි කරන සිතවිලි වලට ප්‍රතිවිරුද්ධ සිතවිල්ල ප්‍රතිවිරුද්ධ වෙනස් සිතවිල්ල ඒ වෙනුවට එතෙන්ද රින්ගෝන එකයි අපි මේ ෂටනක් වශයෙන් කියන්නේ දැන් ප්‍රතිවත් ප්‍රතිපත්ති පුරණය කියලා මේ කතා කරන්නේ ඕක. ඔතින් තමයි ඒ රිංගෝණේකේදී තමයි අර කාය ගුත්ත වදී ගුත්ත කියලා කිව්ව ක්‍රියාවල් වලින් සුචරිතේ සපදෙන හැසිරීම වචනෙන් සපදෙන හැසිරීම සිද්ධ වෙන්නේ අර අර අර විවිධ දේ පාවිච්චි වෙන්න නොදී අර සැපදෙන ධර්මය ඒ සිත ඇතුලේ ක්‍රියා කරවන්න සංවිධානය කිරීම. ඒතකොට ඒ ක්‍රියාව තුලින් මතුවෙන අමුතු බලයක් තමයි මේ විරිය කියලා කතා කරන්නේ. ඒක හදාගන්න එක. එතකොට මේ විරිය නිසා Taman කාලාන්තරයක් හිමි කරගෙන තිබිච්ච ලෝකීය අයිතිවාසිකම සම්පූර්ණ විනාශ කරනවා නැති කරනවා. ඒක ඥානවන්තයෝ අගය කළා. හේතුව කොහේ හරි සත්‍ය උත්පාද වෙනවා. ඒ උත්පාද වෙච්ච තැනින් කදා හෝ මිය යනවා. ඒ අතරතුරේ ජීවත් වෙනවා. හැම මොහොතක්ම පීඩණයකින් ගත වෙනවා. ඕක මේ පීඩනයක් ආදි වශයෙන් ධාරණය ලබන්න පුළුවන් තත්ත්වය උදා වෙන්නේ කාලාන්තරයක් ඇවිල්ලා මිනිස් ආත්මයක් ලැබුවට පස්සේ. එතකන් විඳෝනෝ පණිනවා. විඳෝනෝ පණි. මිනිස් ආත්මයට ආවට පස්සේ අර මනුෂ්‍ය කියන නාමය එක්ක ඔය පටලැවිලා තියෙන අර්ථය තියෙන්නේ මොකද්ද? පාවිච්චි කිරීමට අවශ්‍ය සියලු මිමි වල හිමිකාරයෙක් වෙන්නේ ඔය අවස්ථාවේ ඒක නිසා මිනිස්සු. ඒ පාවිච්චි කරන යුතු මිමි මොනවාද? සත්‍යයකසෙන් සතරට වැටුණාට පස්සේ ඒ සතාගේ අනන්ත අනුපාරුකම් එක්ක ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා සියලු අඩුපාඩුකම් සත්ත්ව ජීවිතයට අවශ්‍ය සියල්ල සම්පූර්ණ වෙන්නේ මිනිසාත්. මිනිසාත් මිල් තමයි දැනගන්න දැනගන්නේ කියන්නේ ධාරණය. දන්නව ඒ වෙලාවට නෙවෙයි මෙහෙම වුණා කියලා ධාරණය. ධාරණය කිව්වේ තමාගේ సంతානෙ පවත්වා ගන්න. ඒ ධාරණය සාර්ථකව කරන්න පුළුවන් සරුවට කෙරෙන්නේ ඔය මිමි සම්පූර්ණ මිමි සම්පූර්ණ වූ ආත්මේ මිනිසාත්මේ. ඒකට හැම සතෙකුටම පීඩාව දැනෙනවා. නමුත් මට පීඩාව වුණා අහවල් වෙලාවේ මම විඳ පීඩාව ඒක උනේ මෙහෙමයි කියලා හිතනද වමනා කරන අර කැලණ. ඒ කැලණ ලැබෙන්නේ විශ්වාසනතාවට. ඒක උනේ මෙහෙමයි කියලා හිතන්න බෑ. අන්නේ උනේ මෙහෙමයි කියලා හිතන මට්ටම ආවට පස්සේ ජාතිවි ජරාපි ව්‍යාධිවි දුක්ඛෝ කියලා කියන්න හොඳ පුළුවන් කාර්යකමක් ලැබෙනවා. එතකොට ඒක අන්නේ එතන ඉඳලයි මේ නිදීමේ අවස්ථාව ලැබෙන්නේ. මේ මිනිස් ආත්මය නිදීමේ අවස්ථාව ආරම්භ කරන මූල ජීවයිතුවාචකම. එතන ඉඳලා තමයි හැරෙන්නේ. ඉතින් එහා අනිත් සත්‍යාත්මදී හැරෙන්න බෑ ඉන්ඩෝනෙසියාට. දැන් මෙතෙන්දි තමයි ඒ අයිතිවාසිකම සාර්ථක කරගන්නේ. එතකොට විරියන් මේ දුර දොයියන් කියලා කිව්වේ දෝරයන් කිව්වේ අර අලුතෙන් හදාගත්ත අර දුක්දන ධර්ම වෙනුවට සපදෙන් ධර්ම සිතේ එක්ක හුරුකොල්ල හුරුකොල්ල සංවිධාන කරගත්ත සකස් කරගත්ත ශක්තිය චකිව විරිය ඒ විරිය දුරඳුර වදාරනවා දුර දෝරයන් කියලා කිව්වේ යම් කිසි තත්වයක් ජීවිතයට අලුතෙන් නගා ගත්තද? ඒ අලුතෙන් නගාගත්ත ශක්තිය උසුලාගෙන සිටින එකට කියන්නේ විරියයි. එතකොට දැන් අපි මේ විස්තරය කතා කරනකොට දැන් අපි දැනට මේ එක එක්තරා මට්ටමකින් ජීවත් වෙන පිරිසක්. මේකෙන් ගත යුතු මේ දැන් අපේ ජීවිතයත් එක්ක සංසම් සම්බන්ධ කරලා කොයි ආකාරයෙන්ද අපිට මේක මේ කියවන වැඩක් වෙන්නේ. මේ කියවෙන හැම මොහොතක්ම අපිට වැඩක් වෙනවා මොකද්ද? අපිට දැනගන්න ඕන, අපි දැනගන්න ඕන කොච්චර දුරට මට මේ කියන විරිය කියන ශක්තිය අපි මෙතෙක් දුරට පිළිවෙත් පුරමින් නොඑක ආකාරවල යහපත් ක්‍රියාවල යෙදෙමින් ගත්ත මේ උත්සාහයෙන් අර විරිය කියන ශක්තිය හැදිලාද ඒක මට කොච්චර දුරට මගේ ජීවිතයට බලපානවද කියලා දැනගන්නේ කොහොමද? දුකක් ලැබෙන ලැබීමට පීඩාවක් මතු කිරීමට හේතු වන දෙයක් එක්ක තමන්ගේ ජීවිතය සම්බන්ධ වෙනකොට ඒ දුක ඒ ඒ ඒ ආකෘතිය ඒ හැඩෙන්නේ සිතක ප්‍රත්‍යඥ සිතක පහළ වෙන්න තියෙන දුක පීඩාව රිදුම කැක්කුම එයාට ඒ වෙලාවේ එන්නේ නැත්තම් මේ පදේ බුදුහාමුදුරුව ප්‍රමාණයට නොව තමන්ගේ වත්පොහොසත්කමේ හැටියද මේ පදේ පාවිච්චි කරන්න පුළුවන් විරියම් මේ දුර දෝරයි එමුද වෙනදානම් මම මෙවැනි සිද්ධීන් වලදී මහා දැඟලී දඟල දැන් ඒ දිහා බලාගෙන පොඩ්ඩක් රත් වුණා. කලබලයක් නැතුවමට ඉන්න පුළුවන්කම ලැබුණේ මෙන්න මේ කරුණ. මම පුරාපු ධර්ම කරපු යහපත් ක්‍රියාවල ප්‍රතිඵලයයි. මේ පස්සේ ලැබෙන එකක් නෙවෙයි. ඒක ජීවිතත් එක්ක මිශ්‍ර වෙලා ඒක වැඩ කරන බව අපිට පේන්න ඕන. ඕක නැත්තම් කෙනෙක් කියනවා පින්කම් කරපුවාම සුගතියට යන්නේ කියලා. ඔය කියන සුගතිය මොකද්ද කියලා ඇහුවොත් අරකයි සුගතිය. සුගතිය කියන්නේ යහපත් අයිතිවාසිකම ගතියක් ජීවිතය ඇතුලේ දැන් තියෙනවා. ඒකට මගේ සිතෙන්පත් වෙලා කො දුක් විඳින තැන දුක් විඳින්නේ නෑ මම. ඒකට කියන්නේ සුගතිය. කොයි වෙලේ හරි දුක් විඳිනවා ඔන්න මගේ දුගතිය. සුගති දුගති බේරන්න ඕන හොරගන්න ඕන ඔය ආකාරය. අපි මේ නොපෙනෙන සුගතියක් ගැන කතා කරලා ඇස් දෙක පියාගෙන ගල් ගන්නවා වගේ මේ වැඩවල එහෙම කළ තේරුමක් නැහැ. නමුත් මේක බුදුහාමුදුරුවෝ කිව්වනම් ඒහි පස්සිකයි කියන්නේ. ඒ ඒහි පස්සිකයි කියනකොට. සාන්දිෂ්ඨිකයි කියේ ඕකට. එතකොට තමන්ගේ ක්‍රියාව යම් කිසි කෙනෙකුට දාන ආදී පින්කම් කරනවා සෑම සෑම නානාකාරව පින්කම් කරනවා අර අවස්ථාවේදී යාගේ සිත දුක් දෙනවා නම් පින්කම් කළා නෑ මොනවදෝ කළා තියෙනවා සල්ලි සීදම් වෙලා තියෙනවා මහන්සිත් වෙලා තියෙනවා ඕන දේ වෙලා ඒක එයා සුගතියට යන පින්කම කළා නෑ එහෙනම් එයා සුගතියේ ඉන්න ඕන. නැත්නම් පින්කම් කරන්නේ නැහැ. ඒකනේ Taman දැනගන්නේ මේ සුගති දුගති දෙක පිළිබඳව අයිතිවාසිකමේ සත්‍යය. ඒ සුගතිය තීන එක්කෙනා මරුණාම සුගතිය කියන්නේ ඒක ඉසතුරුව පවතින ස්ථානයකට යපත් වෙනවා. ඒක එකම සිද්ධ වෙනවා. හැබැයි මෙතෙන්දී සුගතිය අපෙන් ස්පර්ශ කරලා තියෙනවා. ඔන්න විරිය කියන යෝග කේමාදි වාහන විරියම් මේ දුර දුරයන් යෝග කේමාදි වාහන ඒ යෝග කේමාදි වාහනන් කිය මොකද කාම යෝග භව යෝග දික්ඛ යෝග අවිජ්ජා යෝග කියලා අපේ ජීවිතය මේ කියන දුක එක්ක පටලවන ඒ සංයෝග හතරක්. ඒ හතර යෝගක්ෂේම ඒ ඒක ඒව නැතිවීමට ඒ සංයෝගයේ නැති ධර්මයට දුකට පටලවන සංයෝගයේ නැති ධර්මයටයි එයාගේ සාර්ථක අයිතිවාසිකම සකස් වෙන්නේ මේ කියන විදිය ඒවා අපි දැන් කතා කළා විරිය ගැන. ඒ විරිය පුජ්‍යලයව සසරට ඇතුල් කරපු සසරට ඇතුල් කරපු ධර්ම හතරක් පෙන්නනවා කාම පහක් එක්කාසු වෙන්න කාම පහක් එක්කාසු වෙන්න මේ යෝග හතරක සම්බන්ධ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙලා තියෙනවා කාම භව දික්ඛ විඥා කියන්නේ එතකොට මුල් අවස්ථේ සත්‍ය සසරට වැටෙන විට අද ඒක බිඳෙන තුරු නැති වෙන තුරු මේක තමයි යාව දුකේ රඳවලා රත් වීම හොඳට ගණන් පිට අරගෙන රත් වීම කුඩු ඉස්සරහට ගෙන යන්නේ කාම ධාතුව නැත්නම් කාන්දම ඉදිරියට ගෙන යන්නේ මෙන්න මේ යෝග හතර නිසා මේ යෝග හතර අර කියන විදියෙන් බිඳහෙලලා බිඳහෙලලා අර ක්ෂේ යෝගයේ යෝගක්ෂය කියන නේව නැතිවීමේ ගමනට එයාව ඇදගෙන යන වාහනයක් වගේ. වාහනයක් කියන්නේ දැන් කොළඹ ඉඳලා අනුරාධපුරයට යන වාහනේ නැග්ගැටි කෙලීම හට එක යන. අන්නේ වගේ මේකෙත් අර කියන විදිය අර සංවිධානය කරගත්ත ශක්තිය විහිං මේ යෝගයන්ගේ සතර යෝගයන්ගේ ක්ෂය වීම සඳහා සම්පූර්ණත්වයට දක්වා ඇදගෙන යන්නේ යන ශක්තියේ ගෙන යන්නේ මේ විවියෙන්සේ ඒ මොකක්ද දැන් අපි කිව්වා කාය සුචරිත අටි සුචරිත ගැන කිව්වා ඒ ශක්තිය විසින් අර සමාජයේ ජීවිතය සම්පූර්ණ දුකින් නිවීන තත්ත්වයට ගන්න හැදෙන ශක්තිය ගැන කිව්වා. දැන් මේ පෙන්වන්නේ ඒ ශක්තිය කැඩෙන හැටි. එතකොට ඒ අස්සෙන් මතු කරලා පෙන්නනවා අර පුණ්‍ය කර්මයේ කියන හොඳ ක්‍රියාවේ කියන එකේ අත්විවරම කොයි විදිහට තිබී ඉක්කද්ද කාම භව දිච්චි අවිජ්ජා කියන කතන්දරේ තියෙන්නේ යමක් එක්කද බැඳිලා වැඩ කළේ එතන පාපයක්. ඒ බැඳිලා වැඩ කරන එකේදී යම් කිසි ක්‍රියා ස්වરૂපයක් ඇති වෙනවා ඒක තමයි භව ඒ බැඳීම නිසා සිදුවෙන සිද්ධිය සංවිධාන උනේ මොකන්ද? වැරදි පිළිගැනීමයි ක්‍රියාත්මක කරපු වැරදි ක්‍රමයයි. අන්නේ වැරදි පිළිගැනීම උඩ වැරදි ක්‍රමයක් අනුගමනය කරලා තියෙනවා එතන ඒකයි මෙතන මේ සම්බන්ධතාවයේ උඩ සිටිවිලි ක්‍රියා කරන්න ඉඩ ඕක නිසා ඒ ක්‍රියාව නිසා සෑහෙන සෑහෙන වදයක් ජීවිතයක් එක්ක අපි ඉඳලා තියෙනවා කුසල ක්‍රියාවක් වෙන්න සම්බන්ධතාවයක් නැතුව ක්‍රියාව කරෙන්න ඕන. ඒකට සම්බන්ධතාවයේ කිවි බලාපොරොත්තුවටයි මොනම ක්‍රියාවකවත් මොන අංශෙන් හරි බලාපොරොත්තුවක් තිබුණත් ඒ ක්‍රියාව සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ක්‍රියාවෙන් සීමා කරන්න ඕනේ කිව්වා. ඒත් අපිට බොහෝම ලේසි අපේ ක්‍රියා කොතනද නවතින්න ඕන කියලා තේරුම් ගන්න. දුන්න දුන්නකට මොනවද වෙන්නේ? ඒක නෑ. දුන්නා විතරයි. දෙන්නයි ඕන මන් දුන්නේ. ඇයි දුන්නේ? එයාගේ දුක නිවන්නයි දුන්නේ. දෙනකොටම දුක නිවින. කාගේද? එයාගේ ජීවිතේ දැකලා මා තුළ ඇති වූ දුකයි මන් නිවෙන්නේ. එයාගේ දුක නිවන්න බෑ. කාගේක්වත් දුක නිවන්න අසරණේ දකින්න. එයාගේ දුක් ගැනවිලි ස්වરૂපය හැඩය අපිට පේනවා. මෙයා දෙනවා මේ මිනිහා සුලියෙන් මේකෙන් බේරෙන්න හම් බේරෙන්නේ නැහැ. මෙයාට ඔන්න රුපියල් 25000ක් තියෙනවා මේක අරන් කම්සේ දුකක් නැතුව ඉන්නවා. ඒ මිනිහා ඒක අතේ තියාගෙන නැවත වාරයක් අර කංකෙන්දිරි ස්වරූපයෙන් මූණ දිහා බලන්නේ තවත් 25000ක් දුන්නොත් හොඳයි කියලා. ඒකෙන් සැනසෙන්න බෑ. නමුත් අපි අසරණයාගේ දුකට පිහිට වෙන්නේ කියලා කරන්නේ මොකක්ද? අසරණයා දැකලා අපේ සිතේ ඇතිවෙච්ච දුක නැති කරගන්න මෙන්න එයාට ගව. එතකොට අසරණයාට මොන වුණාද අපි දන්නේ නැහැ. අපේ දුක නිවෙන තරමට. අපි 10000 හරි 25000 හරි කී හරි. අපේ දුක නිවෙන තරමට දීලා අන්න සතුට. දැන් දැන් මගේ වැඩේ මං කරලා තියෙනවා. ඒකට මෙහෙම කළා මේ මිනිහා මොනවද ඒක ගිහින් අඩි ගහනවන්ත රාබනවද කියලා ඉවරයි මේක. දීලා නැහැ. තාම දුකක් මිනිහට තියෙනවා. තේරුණා? තාම දුකක් එයා ළඟ තියෙනවා. අර පරණ එකෙන් පැනපු තව දුකකට. මොකක්ද ඒ දුක? අර මිනිහව පරිස්සම් කරන්න. දැන් දුකක් අරගෙන. රාගඩියට යනවද සූදු පොළට යනවද වෛශ්‍යාම අඩපකට යනවද හොයන්න මිනිහා දැන් කොන්තරත්වක් තරම් රුපියල් 25000ක තුඩු දීලා. ඒකට දීලා. අන්න ඒක නිසා බුදුහාඳුර වදන දුන්න ඉවරයි කාගේ දුකද නින්නේ උඹේ දුකයි නිවා ගන්න. ඒත් ඒ මිනිහා දුක නිවන්නේ දුක ඒ මිනිහටත් වදයක්. අර ඇටි හිතත් වලවන්නේ. මේ යුතුයකම කියලා මෑණියන් සැලකිය යුතුයිද? පියාට සැලකිය. හරි. ඒ ඒ අයගේ ජීවිතයේ දෙස බලලා සත්පුරුෂ පුජ්‍යලයාට අනේ මේ අම්මා මේ විදිහයි මට කළේ කියනකොට ඒ අම්මා කෙරෙහි මහා දායාවක් උදිනකොට ඒ ඒ ප්‍රමාණයට ඒ තමා විසින් අම්මට සැලකෙනවා. ඒ සැලකිල්ලෙන් කොලේ මොකද්ද? අම්මා අම්මාව අරමුණු කරගෙන අම්මා නිමිත්ත කරගෙන තමාගේ සිතුවිලි වල සාන්ත භාවයක් හදාගත්තා. එතකොට උනේ මොකද්ද? අම්මගෙන් මුකුත් බලාපොරොත්තුවක් නැහැ. ඒ ඒ වෙලාවට අම්මට කල යුත්තේ කරනවා. කරන්නේ මොකද? තමාගේ හිත කියන අම්මට මේ හිතේ දුකයි කරදරයි මේවා කරන්න ආයේ මෙයා මේ සිතුවිල්ලෙන් කරනවා. අම්මා සැනසීලාද අම්මා මේකෙන් ප්‍රීතියටපත් වෙලා ඒව හොයන්න ගියොත් එතනත් අර විදිහ තමයි. ඒක සීමාව කරන්න බෑ. එතකොට අන්න ඒ ස්වરૂපය යම් කිසි කෙනෙක් පාවිච්චි කරනවා නම් දැන් මල පූජා කළා මම මේ කලේ මොකක්ද? උසස් උත්තමයේ ලෝකේ පහළ වෙලා ලෝකෙට සාන්තියක් කළා ඒ උත්තමයාට මම ගරු කළා එච්චරයි. ඒ ගරු කොල්ල මොනවද මුකුත් නැහැ. එකල වැඩේ ඉවරයි. ගරු කරන්නයි මට ඕන. ඒ ගරු කලේ මොකද? මේ උසස් උතුමන්ගේ ಗುಣධර්ම දියුණුවට ලෝකේ යහපතක් වෙනාට මම සතුටුයි. ඒ කැක්කුමට ආව ඒක නිසා මම මේ උත්තරයට සැලකුවා. මොකද්ද මට උනේ? මෛත්‍රිය දියුණුවන. තේරෙනවද? මෛත්‍රිය දියුණුව. මොකද ලෝකේ හැම දෙනාටම අනේ යහපතක් වේවා කී කිය සිතන සිටිවිල්ලක් අස්සෙන් මෙයාට පැවුණා ලෝතර බුදුරෙක් ලෝ පහළ වෙලා අසංකේය ගණන් සත්‍ය අමාමහා නිවන් දැක්කවලු අනේ සාදු මේ උත්තරය මේ හැදී ඇති කෙනෙක්ද ඔව් අනේ මෙන්න මේ මල් පූජා කරනවා හඳුන් කුරුපත්තු කරනවා මේ මොකද ලෝකෙට වෙච්ච යහපතට නෑ සතුටු වෙන බව බුද්ධ රූප සංකේතවත් කරගෙන මෙයා ක්‍රියා කරන වෙලාව එතකොට උනේ මොකද්ද? ඒ බුද්ධ පූජාවෙන් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා පහළ අපි මේ බුදුහාමුදුරුවෝ කියලා ඉතින් රූපයක් හදාගෙන එතනින් මල් තියේ තිය හඳුන් කූරුපත්තු කර කර අර දෙලු තිහිරෝගෙන් මේ වැට මේ මං කියන්නේ මේ පොට්ටරි බඳින මේ දිව්‍ය ලෝකෙට රින්ගන්නේ. මේ ලෝකෙට. හොඳයි ගිහිල්ලා. කිසි දවසක් ඉන්නේ. අවුරුදු 90000යි මේ ඒ වගේම ටික ටික ඒක වැඩි. ආපහු මෙහාට එන්න. ඇවිල්ලා ආයි පාරක් පටන් නැවතත් පටන් ගන්න ඕන අර මුල හිටන්. ඒක අගේ කොට සලකන්න උනේ වෙනස් ආගම් වලින් ආපු උලුක්කු මේ උල්පන්දන් නිසා. බුදුහාමුදුරුවෝ දාලේ ඒවත් ඒ ගැන කොහොමද යම් කිසි කෙනෙක් හොඳ සිතිවිලි වල පහල කරනාද එයා මේ බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. එයාගේ සිත තියෙන්නේ අයිතිවාසිකම උඩයි. දැනුත් එයා ඒ සැපේ විඳිනවා මරුණාම තේ ඊට සූසු තැනටපත් වෙලා සැපේ විඳිනවා. ඒක බල ඒක බලාපොරොත්තු වෙච්ච හැටි ලැබෙන අයිතිවාසිකම කඩාගත්තා. හරියට මේ අර ගමනක් යන්න ඒක කොට ගණා වෙනලා අර ගිය ගහ කඩා දැම්මා. යන්න හම්බෙන්නේ නැහැ. බෝල්ලිය කඩා දැම්මෙන් පස්සේ යන්න හම්බෙන්නේ නැහැ. ඒක ඉතින් අර ඉවරයි. අන්න ඒ වගේ වැඩක් බලාපොරොත්තුෙන් කරන බව මේකෙන් පේනවා. ඒතොර අර ශක්තිය අර වීර්ය කියන ශක්තිය මෙතන ක්‍රියාත්මක වෙනකොටම එයා දන්නවා අශක්තිය කියන වචනයක් ගැන අපි විස්තර කළා තමන්ගේ සිතේ සැපය හදෙන්න ඕන. බාහිර ලෝකෙන් නෙවෙයි. ආ එහෙමනම් සිතේ සැපය හැදෙන විදිහට මේ ක්‍රියාව කරන්න. කියලා හිතන්න අර මේ ඔක්කොම ක්‍රියාවල් වලින් සංවිධානය වෙච්ච විරිය මෙයාට උදව් කරනවා කියලා. එතකොට අර කාම භව කියන මේ බැඳීම් ස්වરૂපයෙන් කරන කිසිවක් වැඩ අරයා ළඟ තියෙන සම්මාදිට්ඨිය ඒ වගේම විද්‍යාව කියන්නේ හරි පිළිගැනීමත් හරියට වැඩේ කිරීමත් නිසා ඒ කාන්තෙම මෑව ඇදන් යනවා කිව්වා වාහනයකින් ගෙනියන්න වගේ සදාකාලික සැපය දක්වා ගච්ඡන්ති අනිවත්තන්ත ඒ ගමන අර අදනම උඩ යනකොට නවතින්නතු යන්නේ නවතින්නේ නැතු යනවා. ඒ කියන්නේ මොකද එහෙම වචනයක් පාවිච්චි කරවන්න සිද්ධ උනේ নানা ආකාරවල සිද්ධීන් ජීවිතයක් මැදි කරගෙන ලෝකේ සිද්ධ වෙනවා. ඔන්න මරණ දෙන්නේ කියනවා. ඔන්න භූමිකම්පාව කියනවා. මෙහෙත් මේ නාය යනවායි කියනවා. මේ එකයි මේවා එකයි අපේ ජීවිතේ මේවා ගෙනියන්න වෙන්නේ. ගත්තන්ති අනිවත්තන්දන් කිව්වේ අර එන කන්දක් නා යනවා. මෙයවත් තව තත්පර ගන්නකින් තත්පරයකින් දෙකකින් මෙයවත් යනවා. නමුත් මේ ගමන යා යනවා. නායේ යාමත් එක්කම මෙයාගේ මේ ගමන නවතින්නේ. ඒකයි නොනවති යනවා කියන්නේ. කොයි කරච්චලේ, කොයි කරදරේ, කොයි විදිහේ අමාරුකම් මොන ප්‍රශ්නාවක් මේ ගමනේ. අන්න විරිය ලක්ෂණ. අන්න විරිය ලක්ෂණ උකා. එතකොට ඊළඟට පෙන්නනවා බුදුහාමුදුරුවෝ මේ නොනවති යන ගමනක ලක්ෂ නොනවති යාමේ සාක්ෂියකෝ යත්ත ගන්තාන නසෝචති යත්ත ගන්තා නසෝචති ඒ කිව්වේ මොකක්ද යම් තැනකටද ගියේ එතන රත් වෙන්නේ නැහැ ශෝක කරන්නේ නැහැ. ශෝක කරන්නේ නැහැ කියන එක තමයි රත් වෙන්නේ නැහැ කියලා කියන්නේ. යත්ත ගන්ටා කියලා කිව්වේ දැන් අපි යනවා මුළු ජීවිත රටාව එක්කම සම්බන්ධතාවයක් යනවා මේ කුරුව යම් කිසි කෙනෙක් කුරුදු කළ ඒ හැඩේ අරගෙන මෙහි පාවිච්චි කරමින් ඉඳලා මෙතනින් චුත වුණ හැටි යත්ත ගන්තාන කිව්වේ කොහේ කොයි රෝගෙ උපන්න කවදාකත් ශෝකයකට යට ඉඩක් හම්බෙන්නේ නැහැ රත් වීමක් වෙන්නේ නැහැ දුක් විඳින්න හම්බෙන්නේම නැහැ ඒකයි මේ කොයි යන්නේ කොතනද එතන ශෝක කරන්නේ නැති කිව්වේ ඒක දැන් ඔය තේරගතවල තියෙන්නේ ඔය සමහර අය ඒ පින්කම් ඒ ඒ අවස්ථාවල් වලදී හොඳින් ආරම්භ කළා සමහරු උදාන ප්‍රකාශ කළා තියෙනවා ඒ ආත්මේ ඉඳලා කිසිම ආත්මික මම දුක් ලැබෙන්නේ කියන සම්මතයට කිසිම ආත්මික උපන්නේ නැහැ කල්ප චිස්ගන කල්ප උත්පත්ති වාර මහරාශිය ඒවා විස්තර කරන්නේ කිසි දවසක මේ රහත් වෙන තුරු කවදාක දුක් වෙන්නේ නැහැ. ඒ අතීත දර්ශනයේ වැටිච්ච ඒ උත්තරය ප්‍රකාශ කරනවා. ඒකම තමයි ඒ ඒ අයට විතරක් මේක සීමා වෙලා නැහැ. නමුත් ඒ ශාස්ත්‍රයේ ලැබිලා නැහැ. ඒ ශාස්ත්‍රයේ ලැබිලා මේ උත්තරය ඒ විදිහට කළේ. ඒතකොට ඒ ශාස්ත්‍රයේ බුදුහාමුදුරන්ගෙන් අතුරුණා ඒක හරියට ජීවිතය වලට එක්කාසු වෙච්ච හැටි එයාට කියන්න පුළුවන් වෙනවා අර රහතන් වහන්සේලා කියපු විදිහට. ඕ මම මෙච්චර කාලයක් සසරේ ආවා. අහවල් කාලේ ඉඳලා කිසිම දුකක් නෑ. ඒක ඒ දුකක් විඳින කියන தත්ත්වය පෙන්වන්න තමයි මේ පදේ පෙන්වී යත්ත දන්තාන සෝචති. ඒකට දැන් මේක පෙන්නගෙන පෙන්නගෙන පෙන්නගෙන ගියේ මොනවද? සංසාරයට වැටිලා සත්‍ය සම්පූර්ණ සෝයටපත් වෙන තුරු ඒ සම්පූර්ණ ඒ යෝග සම්පූර්ණ ක්ෂේවලා සද්ධාකාලික සංසිල්ලටපත් වෙන තුරු ඒ පුජ්‍යලයාට ලෝකයේ අයිති වෙලා තියෙන අයිතිවාසිකම් ගැන පෙන්වන්න බුදුහාමුදුරුවෝ ගීය තැන්නු බෝතාම ගෞරවයෙන් පිළිගන්නවා ඕනම ලෝක බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක ඒ કોઈ ලෝකෙත් එයා යම් තැනකටද ගියේ එයාව ගෞරවයෙන් පිළිගන්නේ නැහැ කියේ මොකද්ද ඒ ලෝකවල තියෙන ඊටාම සුවදායක සහන ලබා දෙන රසායනික ශක්තිය මේ පුජ්‍යලයා චිත වෙනවා සමගේ රසායන ඒවා එක්කල් දෙනවා මිස අර කරච්චල්ලෙක් එක්ක අසින්න මෙයා ළඟ තිබිච්ච යෝග ශක්තිය යා හීන වෙනවා හීන වෙන පමණට දිව්‍ය ධම්ම ආදී වශයෙන් තරාතිරම් ભેදේ වෙනස් වෙනවා අන්න එච්චර පැහැදිලි මේ බුද්ධ දේශනාව ඉතින් ඒ කසී භාරද්වාජ පිළිබඳව කියාපු ඒ ගාථා වලින් තුන්වෙනි ගාථාවට ඔන්න අපි අදාවා දැන් මේ ගාථාවෙන් පෙන්වන්නේ අර මුලින් පෙන්නවා ඒ ක්‍රියාව සකස් කරන්නේ කර්මය. දෙවෙනි ගාථාවෙන් පෙන්නවා ඒක ජීවිතේට එක්කාසු වෙච්චාම ඒවා වැඩ කරන හැටි ජීවිත. තුන්වෙනි ගාථාවෙන් පෙන්නවා ඒ ලබන ඵලය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අර මේකට කම් වේලා අහගෙන ඉන්න හිටපු ඒ කසීවාරද්වාජි කිසිම හෙල්ලුමක් නැතුව තමයි අහගෙන හිටියේ. ඉතින් මේ තුන්වෙනි ගාථාව ඉතින් මේ අයත් බොහොම ශ්‍රද්ධාවෙන් අහගෙන හිටියත් මම හිතනවා හොඳ තේරෙන්නේ නැති. ඉතින් ඒ දේශනාවටයි ගාථාවටයි දේශනාව ඔච්චරයි. ඉතින් යම් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් දැන් ඔන්න අහන්න පුළුවන්. මොනවා හරි අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හා හොඳයි. නිශ්ශබ්දතාවයෙන් පෙන්වන්නේ සෑම දිනාටම හොඳ ආකාර තීරලා තිනවා. ඉතින් ක්‍රියාවට දැමීම තමයි ක්‍රියාවට දැමීම තමයි එතන වැදගත්ම වැඩේ. නිසා දැන් ඉතින් අපි හිතාගමු මෙතෙක් කියලා මේ ධර්මයට කන් දුන්නේ නිකම්ම නෙවෙයි ජීවිතෙන් ගත යුතු නියම ප්‍රයෝජනෙ ලබන්න උපකාරවන එකම මේ තමයි එකම සහය තමයි ලෝතරා බුදුරෙක් විසින් දේශනා කරන වටිනා ධර්මය. නිසා ඒ ධර්මය ආගෙන ජීවිතේ ආමකට ගමන් කරමින් ජීවිත සැනසෙල්ල සදාකාලික වශයෙන් සකස් කර ගැනීම සඳහා දරන්නා වූ මේ උත්සාහය දිස බලන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්නේ ස්ථානවලටත් අප අප ඇසු කරනා ස්ථානටත් අධිගුරු ශීලම දිව්‍යරාජ සමූහයා මේන් සතුටටපත් වේවා ඒ දිව්‍යරාජ සමූහයාගේ ආශිර්වාදයේ මේ සෑම දිනාටම ලැබීමි මොහොතෙන් මොහොත තම තමන්ගේ ජීවිතය හැමගේ ගමන් කරමින් ජීවිත සාර්ථකත්වය ලබා ගැනීමට හේතු වේවා ඒ දිව්‍ය රාජ සමූහයාටත් තම තමන් නමින් නැසීමේ පරිලෝකයේ මෞපියාදී ඥාති වර්ගයාටත් බොහෝසු පින්දුතුන්වත් දෝසතුන්වත් මේ හැමදමත් මේ ශක්තියේ කාන්තෙන්ම සියලු දුක් නිවාලන්නා උතුම් වූ අමාම නිවන් පිණිස හේතු වේවා කියන හිත ඇති කර සමතම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන් සීලිස්ස නිච්ඡං උද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිද්දතු